බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයට ආයතන වචන යන තුන්දරින් යම් වඩලස් දෙන්නේ නම් මේ සියලුම වැල්වලට මම බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්නවා ධර්ම රත්නය සමාව අයදිනවා සංඝ රත්නය සමාව අයදිනවා කියලා සමාව ඉල්ලන්නේ. ඊපස්සේ බුදුරජාණන් වහන්සේලාගෙනුත් එසින් සමාව ඉල්ලන්නේ. නිවන් දුක කවරකට හෝ ධ්‍යානගාමී කවරකට හෝ මාර්ගය කයසිත වචනය යන තුන්දරිනියම් වර්ධස් දෙන්නේ නම් ඒ සියලුම වැරදිවලට මම සමාව අයදිනවා මට සමාව සික්වා දැන් බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන සබ්බ ප්‍රකාරයෙන් මාගේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා මේ ජීවිත පූජාමය කුසලානිසංස බලයෙන් මහගේ භාවනාව පරිබෝධ කර පරිබෝධ කරෝ ධර්මයන් ඈත් ඒවා මේ භාවනාවද සප්පායෝ හිතකරෝ ධර්මයන් මගේ සංකාණය තුළ අභිවර්ධනය වේවා අදාළම මට මේ භාවනා ක්‍රමයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා දිස්ථාන කරන්නේ. දැන් හිතා සිටින් අද පොර ප්‍රතිකාරණ විනාඩි 3-4කදී නිම කරන බුද්ධ ධනස්මෘති භාවනාව අපි අරහන් ගුණය පමණක් අද කල්පනා කරමු. සෝ අප කියන ඒවා කල්පනා කරන්න සිතන්න. සෝ භගවා ඉති අරහං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වූ බැවින්ද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සක්කාය දිට්ඨියාදී දස සංයෝජනයන් නැසූ බැවින්ද අරහත් වනසේක සාමීනේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අවිද්‍යා ආදී පටිච්ච සමුප්පාද අරයන් සිඳු දෙයින්ද අරහත් නම් එනසේක සාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ආමිස ප්‍රතිපන්ති පූජාවන්ත සුදුසු දෙවින්ද අරහත් නමසේකු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ රහසිනි දුකවක් නොකළ දෙරින්ද අරහත් නම් නැසේක අරහං අරහං අරහං දැන්මැති භාවනාව කාසිතියෙන් වෙනදා වගේ නෙවෙයි මම නිදුක් නිදෙම්මා නිරෝගී වෙන්න සුවපත් වෙනවා මුලත් නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා මුලත් නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙනවා මාසේන සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුපදී වෙතිවා සුපදී වෙතිවා සුපදී වෙතිවා සියලුම සබ්බයෝ සුපදී වෙතිවා සුපදී වෙතිවා සුපදී වෙතිවා දැනෙන දෙයෙන් අසුභ භවනා බලන වෙලාව වගේ නෙවෙයි. මාගේ මෙන්න සලීදේ අසෝචි මොන්තාසෙන් සතු ආදීන් සදී එල්පාරෝ අලන දුන් ගන්ධයෙන් යුතුය පුනසුපතිච්ඡාසයකි එම ශරීරය ඇතුළත තිබෙනා වූ මෙන්න අසෝචි වමන මුල්සාදී කුසස් එළියට ගන්නේනම් අපෝ සංවැනි සතුන් එළවීමට අපට සිදු වන්නේය මෙවැනි කුණත කොට සංගොත්තාසයන්ගෙන් නිර්මිත වූ මේ කය ඉලේ කුල්ය ඉලේ කුල්ය ඉලේ කුල්ය මෙන්නාවනාස්මෘති භාවනාව මේ සිංහලයි දහක මනස්කාර භාවනාවේ මෙහෙතවන නිසා අපි මේක ප්‍රථමයෙන් ප්‍රකාශ කළා මන්නානස්මෘති භාවනාව තුළින් එහා විශාල ධ්‍යාන මට්ටමකට වැනි තත්යකට පිටපත් කරගත හැකි භාවනා ක්‍රමයක් මරණයක් නැහැ කියලා සිතා මන්නානස්මෘති භාවනා කරන ආකාරය අද අපි මරණාට පසුව මේ ශරීරය බාහිර ධාතු හතරට පරිවර්තනය වෙන ආකාරය බලන්න කියන්නේ විශේෂයෙන්ම ධාතු මනස්කාර භාවනා කරන නිසා ඒක දෙකේ ඒක කිරීම පහසුයි. දැන් තමයි මලමිනිය තමයි ඉදී තියෙන හැටි සිතින් හිතන්න. ඉනි දෙකේක සබා පිළිනවා උඩ වටපැත්තේ හරියලා අත් දෙක පතුව මත තරම් කකුල් දෙක පිටු කරලා මලමිනිය දැන් දිස්සෙනවා. අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ජන්ති තේ සම්මෝත සම්සුඛෝ එසස්වල් වනිත්‍යය වැය වෙන ස්වභාවයක් කොට ඇති ධර්ම මේ ජීවිතේ මරණය කෙලවර වෙනවා දැන් මරණයෙන් පස්සෙලා ඒකම ඒකාහං දවසක් ගත වෙලා. දවස් දෙකක් ගත වෙලා. තුනක් ගත වෙලා දැන් ඉදිනෙනවා. මේක දකින්න සිටින්නේ. ඕජස් පදනම් නාස්තෙන් සංසිඳුර වලින් දැන් මේක පුරනවා. බැලුමක් උපරනකොට බැලුම ඇතුලේ තියෙන වායු ධාතුව බාහිර වායු ධාතුවට පරිවර්තනය වෙනවා. එක් වෙනවා වායු බාහිර වායු ධාතුවට. අපේ ශරීරය තුළ තියෙන මේ රූප කොටස් බෙදෙන විට, කැඩෙන විට ශරීරය තුළ තියෙන වායු ධාතුව බාහිර වායු ධාතුවට එකතු වෙනවා. මේ ශරීරයේ තියෙන වතුර කොටස් ආපෝ කොටස් පොළවට උරා ගන්නා නැත්නම් වාෂ්ප වෙනවා. එන් පොළොව මත තිබෙනා වූ මේ මලමිණිය කොමේ කොමේ යනවා එහි ඇති වතුර කොටස් පොළොවට උරා ගන්නවා. සමහර වතුර කොටස් වාෂ්පීභවණය වෙනවා. පොළොවට උරාගත් වතුරක් නැවතත් වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප වතුරේ නැවත වැස්ස වශයෙන් වතුරට මේක තියෙනවා. දැන් කරන්න දැන් නම් පසු හරින එක කරන්න ඉස්සර වශයෙන් මේ තියෙන මස්සාදී පඨවි කොටස් දැන් දීවි දීවි දීවි දීවි දීවි දීවි යනවා පස්වලට පස්සට තියෙනවා අන්තිමට සියලුම මස් දීවි පස්වලට එකතු වුණාට පස්සේ යටකට බුදු පන්නයි දිස්සන්නේ මේ යටකට දිරදිලා දිරදිලා දිරදිලා පස්වෙනි පස්වෙනි පටවි ධාතුවෙන් එකතු වෙනවා. පාදයේ සිට හිස්කට දක්වා මේ සියලුම ඇටකට පොළොවට පස්සන ආකාරය බලන්න. දැන් මේ ඇයට මේ පැත්තේ ඇති කරගන්නට අපහසු වන්නට ඇති. අපේ ධර්මණිකාර භවනා කරලා නිමුණාද පස්වෙනි එක කරන්න නැවත එතකොට මේ ඇයට ලොකු සමාධියක් මේකෙන් ලබන්න පුළුවන්. දැන් අපි බලමු ධාතු මනස්කාර භාවනාවේ අද කොටසට අද අප කතා කිරීම කියන්නේ පක්වාසම් පෙන්හැර ගැන. අපේ ජීවිතේ රඳා පවතින්නේ මේ ඔක්සිජන් වායුව අපිට ලැබෙන තෙක් පමණයි. මේ ඔක්සිජන් වායුව ලබා ගැනීමට පෙනහැලි අපට බොහෝසේ උපකාර වෙනවා. අපි ආස්වාස් කරනකොට පෙනහැලි වලින් ඒ ඔක්සිජන් වායුව ශරීරය පුරා පැතිර යනවා. මේ ක්‍රියාවලිය මතක් දැන ගැනීම සුළුසේ අපි ආස්වාස් කරන වායුව දහතියන ආකාර දෝහිල කොටස් තියෙනවා, විෂ බීජ කොටස් තියෙනවා. සමහර විට අපි ගන්න ආස්වාද වායු ධාතුව නියදී නැත්නම් තෙතමනේ අධිකයි. මේ සත්‍යයේ දැනහැරිවට අහිතට නිසා මේක පිරිසිදු කිරීමේ ක්‍රියාමාර්ගය ස්වභාවයෙන්ම ඇති වී තිබෙනවා. නාස්කාග්‍රයේ තියෙන නාසය අගහරියේ තියෙන කෙස් වලින් බොහෝ දුරට දෝවිලි කොටස් කෙරේ යනවා. නාසයේ අභ්‍යන්තර කුහරයේ තියෙනවා මිනිස් නෙන්දරෙන් කියලා කොටසක්. දෙතමනේ යතු සිවියක්. ඒකේ ගොස් බොහෝ දෝවිලි කොටස් විස බීජාදිය තැන්පත් වෙනවා. එන් අන්න එම අවස්ථාවට වායව ධාතුව පස් වෙනකොට සියලි වායව ධාතුව චේත භාවයකට අධිකයෙන් තෙස් වූ වායව ධාතුව අවශ්‍ය ප්‍රමාණයට වියලි භාවයකට පත් වෙනවා. ඊට පස්ව මේ වායව ධාතුව ගමන් කරනවා රැකියාව දුනකල්ලි මේකයි කියලා එකක් වෙනවා මේ ශාසනාවේදී ගමන් කරනවා. ඒ ශාසනාවේ තිබෙනවා සිව් සිවියක් සීලියා කියලා ඒක අමතර මේක ග්‍රන්ථි තියෙනවා. මේ සීලියා කියන කොටස් තත්පරයකට 10 12ක් කම්පණයටපත් වෙනවා. ඒවැ සිවුම් එක්ෂණි ධාතුකස් තිබෙනවා. ඒ තුළින් අර වායෝ දහතිය අපි ආස්වාද කරන වායෝ දහතියේ තියෙන සියලුම අපවිත්‍ර ද්‍රව්‍ය සම්මේ යන උගුර කොටසට. මේදී අපි උගුරේ ඒවා බැඳෙනවා ඒවා අපි පෙර විදින විට හෝ පෙර පිට කිරීම තුළින් ඒ පෙර පිට කිරීම තුළින් එළියට දානවා නැත්නම් පෙර ගැනීම තුළින් ආමාශයට කරනවා. ආමාශයට ගියාට පස්සෙ එයින් ගලන්නා වූ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එකතු වීම නිසා ඒ විස බීජ නැති වී යනවා ශරීරයෙන් පිට වී යනවා. මේකයි ආස්වාස් ප්‍රස්වාස සාභාවික වශයෙන් දෙනෙහි කරා යන විට සිදුවන්නේ. මේ ආස්වාද ප්‍රස්වාස ආස්වාද වායු ධාතුව දැනෙන කරා අර කියපු මොකද ශාසනාලයේ දිගේ ගමන් කරලා පෙනහැරි දෙකට දෙපැත්තට බෙදෙනවා. ඒ නාලය දෙපැත්තට බෙදෙනකොට ඒකට බ්‍රොන්කෝ කියලා කතා කරනවා. බ්‍රොන්කස්. මෙන්න මේ නාලයන් ඉදිවීම නිසා ඒ වැසෙන නැතිවීම නිසා බ්‍රොන්කයිටිස් වැනි රෝග පවා හැදෙනවා. මේ මේකට අනුශ්වාස නාල කියලා අපි සිංහලෙන් ප්‍රකාශ කළොත් ඒක හරියට මන් දන්නේ. ඒ අනුශ්වාස නාල නැවත නැවත ගාන සිද්ධිය අතුවලට බෙදෙනවා. බෙදලා බෙදලා බෙදලා බෙදලා ගොස් ඉසකෙස් දස්තන ඉතාසියුම් සත්‍යයට එකපත් වෙනවා. ඇල්වියෝලේ නම් වූ මේ වායු ශෛල රාශියක් වෙන හැඟුවල තියෙනවා. දස ලක්ෂය ඒවා 10ක් පමණ තියෙන බව සාමාන්‍යයෙන් ගණනය කරලා තිබෙනවා විද්‍යාඥයන්. ඒ ප්‍රමාණය ඒවා දිගහැරියොත් එහෙම අපේ හැම දිගහැරියාම මේ හැම වගේ 23ක් විතර ඇති. වර්ග 1000ක ප්‍රමාණයක් ආවරණය කරන්න පුළුවන් පෙනහැලි තුළ තියෙන ඒ වායු සෙල්ස් තුනේ. ඒ තරම් විශාලයි. මෙන්න මේ වායු ආසයිල තුළට අර කියපු ජීවන නහර දිගේ වායු ගමන් කළාට පස්සේ ඒ වායු සෛල වටේට කැපිල වේසනම් වූ විපාම ජීවන එක්දත්තනි නාලිකා තියෙන ඕනේ මේ දාමණය කරන නාල. ඒ වාගේ පිට තියෙන ඒ සිවිය සාමාන්‍ය ඒ නිසා ඒ තුලින් අද අපි ගන්න ඔක්සිජන් වායුව ඇද ගන්න. ඒක හදවත මගින් ශරීරය පුරා පැතිරී යනවා. මේ සමග ඒක මිශ්‍ර වෙලා මුළු ශරීරය පුරාම ඔක්සිජන් වායුව පැතිරෙනවා. එම නිසා සමාධියෙන් හිතගෙන අපි ආනාපාන සති භාවනා කරන විට මුළු ශරීරයෙන් නැගිස්සෙන ආකාරය පහත් වෙන ආකාරය අපිට වැටහි යනවා. ශරීරයේ තියෙන මේ ශරීර තුළින් මේ පටල තුළින් මේ ඔක්සිජන් වායුව දහනය වෙන ක්‍රියාත්මක වෙන විට ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව සැදෙනවා ඒක නැවත පෙනහැල් ප්‍රමිනියාට පස්සේ පෙනහැල් තුලින් ඒක පිටතට එදානවා මේකයි ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය තුළ පෙනහැලිය තුළ සිදුවෙන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මේ ඔක්සිජන් වායුව මේ ධාතුවට එක්වීමට ප්‍රථමයෙන් අර හෙඩ් සෙල්ස් කියන රතු සෛලය වල තියෙන පාඩතාව වෙනස් වෙනවා. කලින් ඒ ස්වභාවික ගතිය දම් පාටට හුරු නිල් පාටට හුරු කඩ දම් කෑය. ඒකට පත්තය වෙන්නේ මේ ඔක්සිජන් වායුව මිශ්‍ර වීම නිසා. මේ වායුව නැත්නම් අපිට ජීවත් වන්නට බෑ මේ ආගෙන හරිපදින් සිදුවන්නේ ඊටාම විශාල මෙහෙයක්. මේ දැනහැල්ල අපි දැන් භාවනාවට නගන්නේ. මේ තියෙන්නේ මේ දන්න මේ ඉලයට කුඩු මැදියේ සෑම කෙනෙම වාගේ දන්නවා. කළු පාටට සුණු පාටක් තියෙනවා. දකුණු පෙනහැල්ල කොටස් තුනකින් යුක්තයි ලෝස් කියලා කතා කරන්නේ. දෙවෙනි මේ වම් පෙනහැල්ල කොටස් දෙකෙන් යුක්තයි. පෙනහැලි දෙක මැද හලවතුටි වෙනවා. මේ ඇට මේ කොටස් ඊවියෙන් දැකලා නැත්නම් අනිවාර්යෙන් රූප තුනෙන් හෝ දැකලා නැත්නම් මාක්‍ය විස්තරයට අනුකූලව මෙහිමයි කියලා සිතින් සිතා ගන්නට දැන පුළුවන් වෙන්නට ඕන. දැන් අපි මේ පෙනහැල්ල ධාතු මනස්කාර භාවනාවට යොමු කරනවා. අස්සේති මස්මින් කායේ පක්ඛාසං තතරේ ධාතු මෙන්න ශරීරයේ පිනහලේනම් ඕපට ඒ ධාතු කොට සක්ඤත එනහනේ පඨේ ධාතු එදෙස්ම අවධානය යොමු කරන සමාධිමත් වෙති ඒක දාගන්න එනහනේ පඨේ ධාතු එනහනේ පඨේ ධාතු එන්න එනහනේ ශරීරයේ ඉහළ කොටසේ ඉඳ ඇත කුළු අතේ තීසා ඇත ඉල ඇත සමාතුද තින හැමි තීසා ඇති බව නොදන්නේ හොඳට තේරුම් ගන්නයි කියන කතාව. සෙනෙහෙලිද තමා ඉද ඇට සුඳ පවත්නා බව නොදන්නේය මෙන්න සෙනෙහෙලි වලින් සිදුවන ක්‍රියාවලිය එලසින් සිදුවන බවද සෙනෙහෙලි නොදන්නේය කාගෙන් පෙරෙනා පිටකනා මේ කිසිවක් දන්නේ නැහැ හරියට මයිනහමක් වගේ අර ඉස්සර කාලේ කම්මල් වල තියෙන මයිනහම. ඉස්සෙනවා පහත් වෙනවා වැටිල් වෙනවා පිට වෙනවා මයිනහම කිසිවක් දන්නේ නැහැ. ඒ නැහැල්ලත් ඔන්නෝමයි අචේතනිකව පතරේ ධාතු මාත්‍රයයි. දන්නේ නැහැ. මෙන්න තෙන හැලී වලට තෙන හැලියයි කියන බවද තෙන හැලී හඳන්නේ එය අපගේ සිත තුළ පවත්නා වූ සංඥාවක් පමණි. එනහලි කියන එක එනහලි ගන්න කියනවා බව එනහලි කියා කියන බව. අපේ සිතේ තියෙන සංඥාවක් පමණයි මේක අවබෝධ කරගන්නේ. නිම්මතින් හැලිවලට පඨවි ධාතුව යයි කියන බවද තින හැදිම ගන්නේ එයද අපගේ සිත තුල පවත්නා වූ ඇඳිනේ මානසයන් පමණි නින්න තෙන හැලි පටවි ධාතු මානසයන් පමණි තෙන හැලි කියා දෙයන් කර්ණික රසයෙන් නොමැත එනහෙල කියවට එනහෙල කියලා දෙයක් අක්කේ වශයෙන් නැහැ. තියෙන්නේ ධාතු මාත්‍රයක් පමණයි. දැන් මේක වටේට අවත තියෙන ධාතු කොටස දැන් වෙන සමට සම්මස්නය යොමු කරන්න. එනහෙලි මන්දී පවත්නාරෝ අදවතද පඨවි ධාතු මාන්ත්‍රයති එනෙහි වටා හන්තාවෝ දලබෝසෝලා කියන දලබෝද පඨවි ධාතු මාන්ත්‍රයති මේ පිහිටා ඇති ඉඳ ඇතද පටේ ධාතුනාත්යකි මේ සත්ව සංඥාව අයින් කරන්නට ආත්මීය සංකල්පයේ බිඳ හැදීමට මේ දර්ශනේ කාන්තය උදි වෙනවා. ඉන්න ඇතවතා මෙති සමද පටේ ධාතු පටසකේ මත්පටේ ධාතු කොටසක් ඉලෑටක් පටේ ධාතු මාත්‍රයක් එනහැලි ධාතු මාත්‍රයක් එනහැලි ආවරණය වී ඇති දරබ පාටේ ධාතු මාත්‍රයක් එනහැලි මැද තියෙන අදලට පටේ ධාතු මාත්‍රයක් මේ සියල්ලම අචේතනික ධර්ම සිතන්නට බැරි ධර්ම ධාතු මාත්‍ර පමණයි මේ සෙනහෙලි මැදේ වෙනත් ධාතු කොටස් තියෙනවා ආපෝ තේජෝ වායෝ ඒවා දන්නේ. සෙනහෙලි සමාවකා ආපෝ තේජෝ වායෝ යන සිසු ධාතු කොටස් නැති බවද එනහෙලි නොදන්නේය. හොඳට සමාධියෙන් බලන්න. ඒකේ තියෙනවා ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන හැන්දල, පඨවි ධාතුව සමතර. එහි තියෙන පඨවි ධාතුව සෙසු කොටස් සෙසු ධාතු කොටස් සමාවට තිබෙන බවවත් දන්නේ. මේවා සත්‍යයන් වශයෙන් ආත්ම වශයෙන් අපි ආදානය කරනවා. නොදක්කම නිසා ඒක අපේ සිතේ තියෙන හැඟීමක් පමණයි. මෙන්න පෙන හැලි මම යයි මගේ යයි අපේ ගානය කලන්නේ ඒ බවද සෙනලි නොදන්නේය ඒ මම බව නගේ බව හිතේ පවත්නාවෝ සංකල්පනාන්තයන් පමණි කොහොඳට දකින්න මේ පෙනහැල්ල මගේ පෙනහැල්ල මගේ පෙනහැල්ල කියලා කතා කරනකොට අපි සිතුවට පෙනහැල්ල ඒක දන්නේ නැහැ ඒ පෙනහැල්ල පෙනහැල්ල කාගේ පවතිනවා අපි ඒක මගේ දැනහැල්ල මගේ දැනහැල්ල කියලා මගේ භාවයක් ඒක ආරෝපණය කරලා අල්ලා ගන්නවා. ඒ මගේ බව ආරෝපණය කරන්නේ අපේ සිතින් ඒක අපේ සිත තුළ තියෙන සංඥාවක් හැඟීම් හැඳිනීමක් කල්පනා මාත්‍රය සිටින්න පමණයි. මේ தත්ත්වය දකින්න දැන්. එනහැල්ල එනහැල්ල පාවිච්චි පවතින මම මගේ කියන හැඟීම හිතේ තියෙන සංකල්පනාවක් වන්නක් කියන එක. මෙතන හැල්ල නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යන ධර්මයක්. නිත්‍ය ධර්මයක් නෙවෙයි. වාද සමගත වෙනස් වෙනවා. ආස්වාද ප්‍රසආසයට අනුකූලව ඊට අමතරව ස්වභාවික වශයෙන් මේ කියන ධාතු කොටස් සෑම මොහොතක් පාසාම චලනය වෙනින් වෙනස් වෙනවා. නිමුගෙන හැදී නිරන්තරයෙන් වෙනස් වන දෙයින්ද විපරිණාමය සුපත් වන දෙයින්ද නිත්‍යය නැක ඒක නිත්‍ය වන්නට බෑ මේ දැනෙන විස්වාන කර්තමාන රෝග පීඩාවලට අපි බඳුන් වෙනවා නියුමෝනියා රෝගය ඇතිවෙනවා ඩීබී සය රෝග වැනි රෝග හැදෙනවා පෙනහැලෙකින් මේ නුවර සිවණිකෝ වලට අපි බඳිනවා. පෙනහැලි වල සෙම පේනවා වතුර පේනවා. අනන්ත ප්‍රමාණ බුද්ධහට පෙනහැලි තුලින් අපට විදීමට සිදු වෙනවා. එහෙමනම් මෙන්න පෙනහැලි සැපයක් විය නොහැක. සැපක් වන්නද බෑ. මේ මම මුගේ කියන හැඟීම සිතේ තියෙන සංකල්පනාවක් පමණයි පෙනහැලි ධාතු මාත්‍රයක් පමණයි. ධාතු මාත්‍රයන් කෝමෙන පෙනහැලි මම විය නොයක මගේ විය නොයක මගේ ආත්මය විය නොයක එන්න පුළුවන් ද කියලා බලන්න. බැවින් කෙනාගෙන හැදී අනිත්‍යය දුක්ඛය අනාත්මය තෙනෙහි කියා සත්‍ය ලසයෙන් දෙයක් නොමැති දෙයින් ශූන්‍යය ශූන්‍ය කියන්නේ හිස් කියන කතාව එන්නේ කියන අදහස දැන් සමාධිය දිනුනොය මා කියන මේ කොටස් ක්‍රියාත්මක කරන්න ගැඹුරු සමාධියට උසස් අත්දැකීම් ලැබෙන්නට පුළුවන් අනිත් අය මා කියපු මේ දක්වා කියපු කොටස් නැවත නැවත මෙනෙහි කරන්න. ඒක කෙනෙක් මේ විදිහට භාවනා වෙන්න පුළුවන්. දැන් තේනහේ කරා අවධානය යොමු කරන්න. මේ තුළ වායු ධාතුව තියෙනවා. මේ වායු ධාතුව දැන් මනස්කාරයෙන් මේවන්නේ. දැන් තේනවා හිතට මෙන්න පෙනෙන්නේ මෙන්න එක තුන තියෙන වායු ධාතුව. මේ වායු ධාතුව බාහිර වායු ධාතුව හා සමානයි. මොකද බාහිරින් ගන්න වායු ධාතුවේ තියෙන්නේ බාහිර වායු ධාතුවයි ඇතුලේ වායු ධාතුවයි සමානයි. වායු ධාතුවේ පෙනහැලි අයින් කරන්න පෙනහැලි වෙනම ධාතු මාත්‍රයක් ඒ තුල තියෙන වායු ධාතුව තවත් කොටසක් පොදු කොටසක් මේ දෙක හිතින් වෙන් කරන්න දැන් දැන් සම්මාදයෙන් අප කියන මේ කොටස් ක්‍රියාත්මක කරන්න දැන් ඉහළට ඉහළ දාස්වාස ගන්නා විට පෙනහැලි තුල තියෙන වායු ධාතුව කෙරෙනවා එක දෙකෙන් බලන්න. ආස්වාද කරන විට එහි තියෙනා වායු ධාතුව පහළට පහළට පහළට අඩු වෙවි අඩු වෙවි යනවා. ඒක දෙකක් බලන්න. මේ ඉහළට ඉහළට වායු ධාතුව යනකොට ආස්වාද කරන කලදී අර මුලින් මුලින් ඇතිවෙච්ච ආස්වාද හත්යෙන් ඉහළට ඉහළට යනකොට මුල් මුල් කොටස් නොතනීම පිනියන. ඒ කියන්නේ මුලදීම තිබුණු ආස්වාද කොටස ඊළඟ ආස්වාද පාවාලෝ කියන කොටස දකින්නට නැති වෙනවා. ඒ ඉහළ දකින්නකොට පහළ දැක කොටස නැති නිරුද්ධ වෙනවා. ඒ ඉහළින් දකින්නකොට ඊටත් පහළ තිබුණු කොටස් නිරුද්ධ වෙනවා. ඉහළ සිංහලට ආස්වාද වායුව කෙනහැලි තුලේ ගමන් කරනවා අර පහලින් පහලින් තිබූ වායු දහසක පිටට නොඇතෙහි නොඇතෙහි නොඇතෙහි යන නිරුද්ධ වී යනවා මේක දකින්න ආශාස කරන විදිහේ වායෝ ධාතුව පහළට පහළට ගමන් කරනවා. නියරෙන් නියරෙන් දේශන වායෝ ධාතුව දැකපු සිත් නිරුද්ධ වෙන ගමන්න අර නියරෙන් නියරෙන් දැකපු වායෝ ධාතුව නිවිදී වගේ අඩි අඩි වගේ නොතිනි නොතිනි යන සිතට නිරුද්ධ වී යන එක දකින්න. කරන විට එසේ නිරුද්ධ වී යෑමක් ආස්වාද කරන විට ඇතිවන නිරුද්ධ වී යෑමක් දැන් දකින්නට පුළුවන් වන්නට ඕන. සමාධිය දිනු කෙනෙකුට මේක පහසු කාර්යයක්. පෙනෙහැරීලු උපදේශ ආධාන යොමු කරන අපි ආශාස කරන වායු ධාතුට කියන තියෙන යනකොට අර පෙනෙහැරි වල පහලින් පහලින් තිබෙන රූප කොටස ආශාස වායු ධාතු රූප කොටස් වෙනස් වූ ආසේ නිරුද්ධ වී නිරුද්ධ වී යනවා ආශාස කරනකත් පෙනෙහැරි වල තියෙන ඒ පටවිය ආදී දවස් කොටස් නිරුද්ධ වී නිරුද්ධ වී යනවා ජීවි ජීවි යනවා නැත්නම් නොතේ නොතේ යනවා සිතට දැන් ඒක බලන්න දැන් මේ සියල්ලම දැකලා හිතොත් පළමු පළමු කොටස් දක්න සිටිවිලි ඉහළ තියෙන කොටස් දක්න විට නිවිලි යනවා. ඉහළ ඉහළ කොටස් දක්න සිටිවිලි සිත පහළ පහළ රූප කොටස් දක්න විට නිවිලි නැති නැති යන මේ සිතේ නිරුද්ධ වී යන සිතේ නිවි යන දැනලා තියෙන. ආස්වාසයේ ඉහළ තියෙන නිරුද්ධ වී යනවා හත් වෙන හැලිත් නිරුද්ධ වී යනවා. ඒක දක්න සිතක් ගිලිහි ගිලිහි නිරුද්ධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ නැති යනවා. ආස්වාද කරනකොටත් ඒ ආකාරයට පහළට පහළ රූප කොටස් නිරුද්ධ වෙනවා. එන හැලිසා වායු ධාතුව ඒ දක්න සිතත් නිරුද්ධ වෙනවා. හොඳට ඒ දෙසම දැන් අවධානය යොමු කරලා බලාගෙන සිටින්න සිදුවන ක්‍රියාවලිය දෙස. හෝ සිතට නිවියාමක් සැනසීමක් සොයක් දැනෙන්න ඕන හරියට කළා නම් මුළු ශරීරයේම මේ අවබෝධය පතුරවන්න ඕනේ මා කියවා ආස්වාද වායු දහතුව සමග මුළු ශරීරයෙන් හිස් වෙනවා ආස්වාද වායු දහතුව සමග ශරීරය හැදේනයි කියලා. මුළු ශරීරයේම සමාධිමත්ද යොමු කරන්න දැන් ඉහළට ඉහළට ඉහළට රූප කොටස් වායු දහතුව සහිත රූප කොටස් නිරුද්ධ වී යන ආස්වාද කරන විට පහළට පහළට පහළට විරුද්ධ වී යන ආස්වාද කරන විට ඒ දකින සිතිවිලි වල විරුද්ධ වී යන දකින්න පුදුම පුදුම පුදුම නිවි යාමකට සාන්ත සීතල ස්වභාවයකට ශූන්‍යතාවයකට හිතපත් කරගන්නට පුළුවන්. අභීත දැක්කනම් රූප කොටස් නාම කොටස් පිටෙත් ආත්මය කියලා ගන්නට දැන් මොනවද ශේෂ වෙලා තියෙන්නේ කියලා බලන්න. ආත්මය කියලා ගන්නට මොනවද දැන් ඉතුරු වෙලා තියෙන්නේ? කිසිත් නැති කිස් බවක් පමණයි. මේ ගැඹුරු සමාධිය මේ පැය තුළම පවතිවා කියලා දැන් අදිස්ථාන කරන්න අප කියන කොටස් ක්‍රියාත්මක කරන්න ඒ සමාධියක් පවතින අප කියන වචනත් ඇහෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන් විදර්ශනා සමාධියක් මේදී ඇති වෙනවා. එන්න නිසා ඒක ක්‍රියාත්මක කළ හැකියි. දැන් අපි මේ දක්වා පහළ වූ නාමස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයයි බලන්නේ. එනහනේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි මේ කොටස්. මේ දැනහැලි කියා හඳුනාගත් සංඥාව. ඒ පඨවි ධාතු වශයෙන් හඳුනාගත් හැඳින්වීම. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්නය කිරීමේදී පහළ වූ පහළ වන සියලු සිටිවිලි. මේහා ඇති වී නැති වී ගිය සියලුම උපේක්ෂා නැදහත් වේදනා. ඒ සම්බන්ධයෙන් පහළ වූ සියලුම විඥානවල දැන් මේ භාවනාව පටන් ගන්න මොහොතේ සිට මේ මොහොත දක්වා ආශ්‍රයක් ඇති වෙනවා ඒ කිසිවක් දැනෙන්නේ නැහැ. දැනහැර කියපු සංඥාව ඇතුණා නැතුණා ඒක නිරුද්ධ වී ගියා. පඨවි ධාතුවේ කියා හඳුනාගත් හැඳීම ඒ සිතිවිල්ලත් ඇති වී නැති වී ගියා. ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු බලපෝ නුවණින් විමසපු සෑම සිතෙල්ලම ඇති වුණා, පැවතුණා, නැති වුණා, දැන් හේතනුවේ නිරුද්ධ වී ගොස් දැන් මොනවද හිතේ තියෙන්නේ? ඒකක්වත් නැහැ. එහෙමනම් මේ නාම ධර්ම නිත්‍ය වන්නට බැහැ. මේව පහළ වූ සියලුම සිතෙවිලි මමයි මගේ ආත්මය කියලා අපි දැක්කා නම් අපි ගන්නවා නම් මේ පෙනහැලි ආශ්‍රය කරගෙන මේ දක්වා අපි වැඩ භාවනාව තුළදී පහළ වූ සියලුම සිටිවිලි නාම ධර්ම මම කියාවෝ මගේ ආත්මය කියලා අපි ගන්නා නම් මේ සිටිවිලි දැන් සියල්ලම නිරුද්ධ වී ගොස් ඇති කල මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නට දැන් කුමක්ද ශේෂය ලබා තියෙන්නේ ශේෂයෙන්මද දෙයක් නැහැ. දැන් සිතින් නාම රූප දෙක වෙන් කරන්නටයි හදන්නේ. වෙනහැලි සහිත සියලුම පටවි ධාතු කොට වෙනත් ධාතු කොට ඔක්කොම රූපස්කන්ධය මෙන්න වෙනහැලි රූපස්කන්ධය. මේ හදවත රූපස්කන්ධය මේ ඇති ඉඳ ඇති රූපස්කන්ධය මේ හැම රූපස්කන්ධය කියලා රූපස්කන්ධය දෙක සිතින් බලන්න. මේ රූපස්කන්ධය දෙක බලන සිත නාමස්කන්ධයයි. නාම රූප වෙන කරන්නයි අපි මේ හදන්නේ. මෙන්න දෙනහැලේ මෙන්න ඉලයට මෙන්න සම මේ රූපස්කන්ධය. මෙන්න ඒවා දැකපු සිත ඒ රූපස්කන්ධය දෙක වරක් බලන්න ඒ දැකපු සිත දෙක ඊළඟට බලන්න. මේ දෙක මාවෙන් මාවේට ටික වේලාවක් බලන්න. සිත වහවහ නිරුද්ධ වී යනවා මේකදී තේනවා. දැන් මේ නාමය සහ රූපය සිතින් ඈඩ් කරන දෙක දෙකකට දාන්න. රූපස්කන්ධය වෙනම ධර්මයක්. ඒහා බැඳී ඇඳුණු මේ නාමස්කන්ධය තවත් ධර්මයක් කොටස් දෙකක් දෙක දෙකකට සිතින් ඈඩ් කරන්න. මේ දෙක හැර තව ආත්මයක් කියලා දෙයක් ඊයේ කියලා දාන්න. එහෙම ඈඩ් කරලා මේ දෙක ඈත් කළාට පසුව ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ. හිස් වෙන්නේ හිස් බවක් පමණයි දැන්. මේ හිස් බව දෙකටම පාසීවා. දැන් මේ හිස් බව හිතගෙන මා කියන කොටස් දෙයක් මම කරන්නේ. ඒ දකින අයට කරන්න පුළුවන් අන්න සංකාස් වන්නට පුළුවන්. හිස් බව කියන්නේ ශූන්‍යතාවයට එන්ජිනස් කියන අදහස ඒ වචනද තේරණයයි අපි ප්‍රකාශය කළේ. ඒක පිළිබඳ තියෙන දැනීම ව්‍යානස් කියන එකයි නාමය. මේකේ තියෙන නාම රූපයෙන් කරන්නයි අපි හදන්නේ. මෙන්න හිස් බව, හිස් බව, හිස් බව කියලා ඒ දෙක සිතින් බලන්න. ඒක දැනෙන ගතිය මෙන්න මෙන්න ඒක දැනෙන ගතිය මෙන්න ඒක දැනෙන ගතිය මෙන්න කියලා දැනෙන ගතිය දෙසට ඊළඟට අවධානය යොමු කරන්න. මෙන්න හිස් බව මෙන්න දැනෙන ගතිය මෙන්න හිස් බව මෙන්න දැනෙන ගතිය මෙන්න හිස් බව මෙන්න දැනෙන ගතිය මේ දෙක දැන් දෙපසට සිටින් ඈත් කරන හිස් බව වෙනම ධර්මයක් දැනෙන ගතිය වෙනම ධර්මයක් දෙක දෙපසට ඈත් කරනවා ගැඹුරු ශූන්‍යතාවයකට පිටපත් වෙනවා මගේ ආත්මය කියලා ගන්නට ශේෂ වෙලා තියෙන ඔන්න ඔය ශූන්‍යතාවය පමණයි දැන්. ඇයි රූපය තියෙන්නේ නැහැ, නාමයේ වෙනදාම් ගන්න ඇත්තෙත් නැහැ. ආත්මයක් වශයෙන් ගැනීමට ශේෂ වී ඇත්තේ ඔන්න ඔය දැන් පවත්නා විශ්වාසය පමණයි. මේකයි මගේ ආත්මය, මේකයි මම, මේකයි මගේ බව. මේක හැම වෙලාවෙම පවතින නිත්‍ය ධර්මයක්ද නැත්නම් නැති වී යන ධර්මයක්ද? මේක නැති වී යනවා අනිත් එක යනවා හැමදාම පවතින්නේ දැන් මේ ධර්මයේ මම නම් මගේ ආත්මය නම් මගේ බවක් එහි තියෙනවා නම් මේ ධර්මයේ මෙලෙසින් ගිනිහි යනකොට නිරුද්ධ වී යනකොට ඒ මගේ බවට මගේ ආත්මයට කුමක්ද සිදුවේ යුත්තේ ඒක නිරුද්ධ වී යා යුතුයි එහෙමනම් ආත්මය කියලා ගන්නට මොකක්ද ශික්ෂවන්නේ එන්න මේ අවබෝධයෙන් යුතුව මේ කිස් බව අනිත්‍යයි අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි. මේ ජීවිතයේ මොනසස්කාර දෙකින් ගිලිහි ගොස් විසංඛාරගත වූ නිවන සිතට අරමුණු වනවා. මේ කොටස කියන විට මේකෙන් අපට අරමුණු වූවත් පසුවට මේක නැවත නැවත කරන්න ඒ තුළින් අප සියලු ධර්මයේ අත්දකින්න. දැන් අපි ඊළඟ කොටසට ගහිමු. මේ දක්වා අපි භවනාවට නැගියේ පස්පාසන් දෙනහැරි දක්වා මේ ශරීරයේ රූප කොටස් ධාතු මනස්කාරයේ නඟමින් කලේ භවනාව. ඊළඟට අන්තං අන්ත ගුණන් මහා බඩ කුඩා බඩ මහා බඩ කියන කොටස් දෙකයි අපි ගන්න. මේ දෙකම එක කොටසක් වශයෙන් අපි අරගෙන භාවනා කරනවා. මේ කුඩා බඩවැල් මහ බඩවැල් ගැන කර්මකෝ අවබෝධයක් ඇති කරගන්න ඉතා සුළු දැනීම. මේ අය දැකලා ඇති ඔය පාරවල් වල බැලුම් බෝල විකුණන මිනිස්සු ගෙනියනවා අර නයි වාගේ එක දිගට දිගට ඔතලා උළුවල් පටලවාගෙන එම වටේ පටලවාගෙන බැලුම් බෝල විකුණන මිනිස්සු. මේවා ලා කහ පාටෙන් දිස් වෙනවා කියලා එතන විවිධ පාට කියනවා. අන්න ඒ වගේ ස්වරූපයක් තමයි බඩවැල් වල තියෙන්නේ. යාකාපාත්‍ය ප්‍රවේශ ආහාර දිරවීමේ ක්‍රියාපද්ධතියට මේ දෙහෙන් උපකාර වෙනවා. අප ගන්න ආහාර කටට ගත්තාට පසු ඒ වෙලේ අර තේත ජනක ගන්ධයෙන් වලින් සිවලින් වැනි එන්සයිම ගලන නිසා ඒ ආහාර දිරවන්නට පටන් ගන්නවා පිෂ්ඨ ධාතු වෙන කොට ඊට පසු ආමාශගත වෙනවා. ආමාශගත වූාට පසු ශරීරයේ ආමාශය තුළට ගලන මේ ආකාරයෙන් තමයි ඕජස් කොටස්. හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක්සින්නේ ධර්ම අදන් සකායනික ධාතු කොටස් ඒ වගේ අඩංගු වෙයි. ඒ වගේම තමයි ආහාර දේවන්නට පටන් ගන්න. අපි බොන වතුර වැඩි වේලාවක් ආමාශය සඳහා පවතින්නේ නැහැ. විනාඩි 3-4ක්වත් පවතින්නේ ඒ ආමාශයේ කෙළවර තියෙන වැල් එක. ඒක දුෂ්ට වෙනා විසින් විට ඒ දුෂ්ට වුණාට පස්සෙ කුඩා බඩවැල් වලට ඒ ආහාර සල් වෙනා කොටසක් ඔක්කොම නෙවෙයි. ඒ කුඩා කඩවල මුල්ම කොටසට සිංහල වචනයක් නම් නැහැ. දේවදීනම් කියලා ඉංග්‍රීසි වචනයක් නම් ප්‍රකාශ තියෙනවා. මේකෙන් ගලනවා මේක කාකාරෝ ජසර්මාය දාඥාසය ගැන විස්තර කරනකොට ඒකෙන් ගලන ඉන්සයිඩ් වැනි මොකද දේවල් නිසා ඒක ඒකේ තියෙන ආහාර කොටස් දිරන්නට පටන් ගන්නවා. මේ බබවැල් ඇතුලේ හරියට වෙල්වට් එකක් වගේ ඉතාලින් හැලි දැලි තියෙනවා. ඒක පියේ හැට පේන්නේ නැහැ. ලොකු කරලා බලන කණ්ණාඩියකින් බැලුවොත් පහසෙන් දකින්නට පුළුවන්. ඒකේ තියෙනවා මේ බඩවැල් ඇතුලේ පුංචි තාමත්ම සියුම් ග්‍රන්ථි. ඉතින් ඇතුළත නිරාගිය ග්‍රන්ථි තිබෙනවා. මේ ග්‍රන්ථි තුළින් මේ ආකාර ආහාර දෙලේ මේ ඕජස් ලැබෙනවා. මේ ඕජස් ලැබලා මේ ආහාර දෙලව දිරවා යනකොට මේ බඩවැල් තුළින් බඩවැල් ස්වභාවයක් තියෙනවා හැකිලෙනවා දිගහැරෙනා වගේ ස්වභාවයක්. ඒක ඒකට සම්බන්ධව ස්නායුවක් නැතිව ක්‍රියාත්මක වන්නේ. ඒ ස්නායුවේ ක්‍රියාවලිය නිසා ඒ ආහාර පහළට පහළට කල් වෙනවා. අර සියුම් ග්‍රන්ථි වෙන ඉදිරියට નિરાදී කොටස් වල මොන කොටස් පුරා ඉතාසියුම් තේසයන් නහර තියෙනවා. මේ නහර තුළට අර ආහාර උරා ගන්නවා ආකාරයෙන් අපමා විස්තර කරන කී පරිදි ඒ උරා ගන්නාලද ආහාර කොටස් අත්මාව සඳහා යන කුඩා බඩවැයි මහ බඩවැයි කියලා කියන එකේ කුඩා බව මහ බව රඳා පවතින්නේ ප්‍රමාණය මත දිග මත නෙවෙයි කුඩා බඩවැල් සාමාන්‍යයෙන් අඩි 20ක් විතර දිගයි මහ බඩවැල් ලීටරේ ලොකුයි නමුත් අඩි 5ක් 6ක් පමණයි දිග අපේ විස වගේ පස්වනයක් සාමාන්‍යයෙන් බඩවැල් වල දිග අපි කෙනෙක් හිටගත්තාට පස්සේ ඒ විස තියනවා නම් ඒ වගේ පස්වනයක් තියෙනවා බඩවැල් වල විදසානාන මේ මෙසේ ආහාර උරා ගැනීම කුංචි බඩවැල් දිගේ මහ බඩවැල් කරා යනවා මහ බඩවැලට එකපාරටම ආහාර ඇතුල් ගන්නෑ දිරස ගන්න ඒක ප්‍රමාද කිරීම සඳහා එතනක් තියෙන වැල් එකක් ඉලියෝකක වැල් මොකක්ද කියලා කියන්නේ ඒක ඒ වැල් එක දුක් වුණාට පස්සේ මහ බඩවැලට ආහාර ඇතුල් දෙනවා ඒ ඇතුල් දෙන ආහාර වල තියෙන වසන ගතිය පවතින ධර්ම කඩවල තියෙන උරා ගන්න. ඒකේ ආහාර ඉතුරු තේසෝ ආහාර කොටස් 15 15ට ළමං කරලා සිංහලෙන් පක්වාතය කියන කොටසේ බඳා පවතිනවා. රෙක්සම් කියලා එකේ උඩ කොටස. ඊට පස්සේ මේ අපවිත්‍ර ද්‍රව්‍යය ශරීරයෙන් පිට වෙනවා. මේක තමයි බඩවැල්සිනේ සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය. ලාභාකඩ්ඩෝවේ දිග ප්‍රමාණයේ විදිහට මේ බඩේ තියෙන උඩහම කැපුව ගමන්ම මේ බඩල තමයි දිස්සන්නේ. මේදපත්වක් නැත්නම් මහතයිගේ විශාල මේදපත්වක් තිබෙනවා. එක්වයිගේ මේදපත්ව අඩුයි. මේ බඩවැල් කොටස් අපේ භාවනාවට නඟනවා. ඉතාලිකයෙන් කරන කාලයකම දුස් ඇති නිසා. මෙන්න සරේ වේ කොට සමිත මහා බඩරන් කියා අතරේ ධාතු කොට සමිත අත්තේ නස්මින් කායේ අන්තං පඨේ ධාතු අත්තේ මස්මින් කායේ අන්තගුණං පඨේ ධාතු උදේ සමයට තියෙනවා මේ පඨේ ධාතු කොටස නමුත් ඒක බඩවැල් දන්නේ මෙන්න බඩවැල් උදේ සමයට පවත්නා බව බඩ නොදන්නා සේම අන්නේ නොදන්නා බව හිතට වැටහි යන්නේ කොයි. සම්මද සමායතින් වඩදල් පීකා ඇති බව නොදන්නේය. අචේතනික සිතිවිලි නැති ධාතු මාත්‍ර මෙන්න බඩවැල් තුලින් පැසුණු ආහාර සහන පැසුණු ආහාර ගමන් කරන බෞද්ධ බඩවැල් නොදන්නේ කුණු නලයක් මැදේ කුණු ගමන් කරන විට ඒ නලය තමා තුළ කුණු ගමන් කරන බව දන්නේ අන්න එදෙසින් මේ බඩවැල් තුළ මේ නොපැසෙන ආහාර සහ පැසෙන ආහාර ගමන් කරන ආකාරයේ තියෙන ආකාරයේ බඩවැල් දන්නේ නැහැ. මෙන්න බඩවැල් වලට බඩවැල්යයි කියන බව හෝ පඨවි ධාතුව යයි කියන බව බඩවැල් නොදන්නේ එය අපගේ සිත තුළ පවත්නා වූ සංඥාවන් පමණි. මේ ඔක්කොම සිතින් මවාගත් ධර්ම. සිතින් නිර්ණය කරගත් ධර්ම. 13 මාත්‍ර වලට මේක ලේබල් කියලා මේ සංඥා නිරුද්ධ කිරීම සඳහා සංඥා බලවා ගැනීම සඳහා මේ අවබෝධය ඇතිවන්න ඕනේ. අටවි ධාතුව හැර බඩවැල් කියා සංඛ්‍ය වශයෙන් දෙයක් නැත නිරන්තරයෙන් දෙනස් වන දැරින් බඩවැල් අනිත්‍යය ඇක්සිස් නර්ව් එක මගින් මේක නිරන්තරයෙන් වෙනස් කරනවා. මේ බඩවැල් නිසා නෙවෙයි රෝගය තියෙනවා. ඇපෙන්ඩිසයිටිස් වෙන රෝග, බඩවැල්සඳ තුවාල පීහා වැනි රෝග, අජීර්ණ වෙන ගමන වැනි රෝග, මේ ආකාර කියන්නේ අපි දන්නේ නැති අනන්ත ප්‍රමාණ දුක් රාශියක් ගෙන දෙන රෝග මේ බඩවැල් තුළ ඇතුල් වෙනවා. මේ බඩවැල්වල එන්නේ එන්නේ කොණුව ගඳ වෙනවා. අඩි භාගයක් පමණ දිග වූ වටපණුවන් එලි සිටිනවා. කිරිපණුවන් ගහණය වෙලා සිටින්න පුළුවන්. නින බඩවැල් සැපක් දිය නොහැක එය දුකක් කියලා බදවපතරී ධාතුමාන්තයන් යන බැවින් මගේ ආත්මය දිය නොහැක එය අනාත්මය මේ කන්තියක් දෙකක් මම මගේ කියලා අපි ඒක ගන්නවා ඒ ගැනීම තියෙන්නේ අපේ සිතේ එසේ ගන්නා බවකට වැදන්නේ නැහැ මේවා මගේ බඩවැල් මගේ බඩවැල් කියලා අපි සිතුවට ඒක බඩවැල් දන්නේ නැහැ එහෙම සිතනවායි කියලා බඩවැල් අපිට කිසිම විශේෂත්වයක් දක්වන්නේ නැහැ. බඩවැල් කියා සංචය රසයෙන් දෙයක් නොමැති දෙයින් යසෝන්‍යය දැන් නාම රූප වෙන කරන්න බලමු. මේ බඩවැල් සහිත පටලේ ආදී ධාතු කොටන් රූපසංකන්දය වන්නේය. එදෙස බලන්න. බඩවැල්ලේ හඳුනා ගන්න සංඥාවන්ද ඒ සංඥාවද බලන්න. පඨවි ධාතුව යයි හඳුනාගත් හැඳින්ින්ද වැඩියෙන් පඨවි ධාතුව කියන හඳුනා ගන්නවා දැන් ඒ හැඳින්වීම දැස බලන්න ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි ශෝන්‍යයි විමසන විට පහළ වූ සිටිවිලිද ඒහා පහරෝ මැද හති දේශනාවන්ද ඒ වේදනාවද බලන්න ඒහා පහරෝ සියලු විඥානයන්ද නාමස්කන්ධය වන්නේය දැන් බලන්න බඩවැසයිත මේ රූප කොට මේ අපේ ඇඟ රූපස්කන්ධය ඒහා පහළ වෙන සිටිවිලි නාමස්කන්ධය මේ නාම රූප දෙක හැර මේ ආත්මයක් තියෙනවාද කියලා දැන් දෙමසන්නේ එන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ හැර තවත් ආඥායි ගැනීමට කිසිම ධර්මයක් හැඟීමක් ඇද්දැයි බලන්න. මේ සම්බන්ධයෙන් පහළ වූ නාමස්කන්ධයන් දැන් තේසනවි නිරුද්ධවි ගොස් නැති බැවින් ඒ නිරුද්ධ වී ගොස් ඇති ආකාරය දකින්න. ඒ නාමස්කන්ධය මම නම් මගේ ආත්මය නම් ඒ මගේ බවද මගේ ආත්මීය ස්වභාවයද දැන් නිරුද්ධ වී ගොස් නැත. ඒ නාමස්කන්ධය තමයි මගේ ආත්මය ඒක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වී යනවා. නිරුද්ධ වී ගොස්. එහෙමනම් මේ ආත්මය දැන් නිරුද්ධ වී ගොස්. දැන් දේ නාමස්කන්ධයක් තියෙනවා නම් වෙන ආත්මයක් එතන තියෙන එක ආත්මය කියලා ගන්නවා. මේ ආත්ම සංඥාව කොයිතරම්නම් මුලාවක්ද කොයිතරම්නම් මෝඩකමක්ද නාම රූප දෙකම අනිත්‍ය කියන අදයින් අනාත්මයි නාමය රූපය දැන් වෙන කරන්නේ මෙන්න බඩවැල් සහිත රූපස්කන්ධය මෙන්න මේ දක්නා සිට සහිත නාමස්කන්ධය නැවත නැවත කීපවරක් කරන්න ඒ කරන කරන වාරයක් ගානේම සිතට අවධානය යොමු කරන්න. සිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැවත නැති වෙනවා. ගිලිහි ගිලිහි නිරුද්ධ වෙවි යනවා. අනිත්‍යයෙන් අනිත්‍යයට යනවා. මේ දෙක දෙකසට පිටින් වෙනපාන නාමයේ සාරූපයේ ශූන්‍යතාවය දිස්නවා නම් එහිම සිටගෙන මෙන්න ශූන්‍යතාවයද අනිත්‍යය අනාත්මය දැන් සිතට වෙනත් ධර්මයක් අරමුණවන්නට පුළුවන් එයින් පසු වෙන සෑම ධර්මයක්ම අනිත්‍යය මාර්ගය කිය සිත සිතා ඉදිරියට යන මේ දෙකේ වශයෙන් මම පාවිච්චි කරනවා නැවත ශූන්‍යතාවය ඇති කරගන්න නාමයෙන් පුද්ගලයෙන් කරන්න මෙන්න ශූන්‍යතාවය අනිත්‍යය අනාත්මය නියසෝඤ්ඤතාය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අබරින්න අනාත්මය ඉන්පස්සේ වෙනක නියද අනිත්‍යය අනාත්මය නියද අනිත්‍යය අනාත්මය එයින් පස්සේ වෙනකක් නේද අනිත්‍යය අනාත්මය ඉදිරියටම දැසින් යන්න මුලදී මුලදී නැති ගිය ධර්ම අපට අත්දකින්නට පුළුවන් අසුරත් පත්‍යක් වෙනවා ප්‍රත්‍යක් අනිත්‍යය අනාත්මය කියන කීවර නැති නොවන අවස්ථාවක් සංඛාර විරහිතව නාම රූප නැත්තා වූ නාම රූප නිරුද්ධ වී ගස් ඇති ඒ සම්පූර්ණ චිත්ත රූපේ ශූන්‍යතාවය සිතට දිස්වන්නට ඕන හරියට කෙනෙකුට ඒ දිස්වනවා සමාධි ප්‍රඥා දිනුවාටයි ඒක දකින්නට පුළුවන් අන්න ඇයි බෑ මෙහිදී කෙනෙක් ජීවිත නිවනටපත් වෙනවා මේ කාලේ බොහෝ දුරට ඉක්ම ගොස් තියෙන නිසා මේ විහාර කොටස ඊළඟ දවසේ ගමනේ. මේ විහාර කොටස ඊළඟ දවසේ කාල ගමන අපි මේ දක්වා දහස් මනිස්කාර භාවනාවේ එකෙක් සිට මේ බඩ කොටස දක්වා කොටස වේ දහස් මනිස්කාර භාවනාවක් නැගුවේ. මේ තින්වත් අය මේ එකෙන් කොටසක් අරගෙන අද දවස පුරාම අර කලින් කියා දුන් ආකාරයට මේවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලමින් මේවා දහස් වශයෙන් සම්මස්නය කරමින් දකිනේ මේ දකින සිතිවිලි වල අනිත්‍යතාවය සහ ඒවායේ නිරෝධය දක්මින් නැවත නැවත නැවත නැවත භාවනාව ප්‍රගුණ කරන්න. ඉතින් නැවත නැවත බහුලීකරණය කිරීම තුළින් මේ පින්වත් අයට අත්දකින්නට පුළුවන් මේ රූප කොට තුල ආත්මයක් නැති බව මේක දහස් මාත්‍රයක් පමණක් බව. මේ නාමස්කන්ධය තුලත් ආත්මයක් කියලා දෙයක් විද්‍යමාන නොවන බවක් කෙනෙක්ට පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන්. මේ නාම රූප දෙකේ අනිත්‍යතාවය මේ නාම රූප දෙකේ අනාත්ම ස්වરૂපය දැකීම තුළින් නාම රූප ධර්මයන් නිරුද්ධ වී යන සියලුම නාම රූප නැති සංස්කාර විදිහට නිවනේ තුළින් කෙනෙකුට අත්දකින්නට පුළුවන් මේ දහත් මනසිකාව භාවනාව හොඳටම ප්‍රමාණවත් නිවන් ධාතුවක් දැකීමට වෙනත් භාවනාවක් අවශ්‍ය නැහැ මේ භාවනාවේ නිතර විට මේ දිනවත් ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරනවා මේවා පඩවි ධාතුයේ මේවා සත්‍ය වශයෙන් නිත්‍ය නොවන ධර්මයේ දුක්ඛ ධර්මයේ අනාත්ම ධර්මයේ මේ ආදී වශයෙන් මෙනෙහි කරන විට මේ ආදී වශයෙන් සිතන විට ඇති වෙන දෘෂ්ටිය ඒ කල්පනාව සම්මා දිට්ඨියක් තමයි. මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි ධර්ම මාත්‍යක් වෙන සත්‍ය වශයෙන් නැති ශූන්‍ය ධර්මයේ කියන නැවත නැවත කල්පනා කරන විට සම්මා සංකල්ප සිත තුළ දලාගෙන යනවා සම්මා සංකල්ප කියන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ අංගයක් දෙනවා. මේ වාකටේ ධාතය මේවා සත්‍ය වශයෙන් බඩවැල්වාදී කොටස් වශයෙන් අපි සංඥාවකින් හැඳින්වා ගත්තාට එවැනි දේවල් නැතේ. මේවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය කියලා ගන්නට දෙයක් මේ නැතේ අපි කල්පනා කරන විට අපේ පිට තුළ විතක්ක විචාර කියන ඒ කැදෙන කැදෙක ගලා යනවා ඒ ගලා යන විතක්ක විචාර කැදෙක තුළින් අපේ සම්මා වාචා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිදි වෙනවා අපි මේ දහස් කොටස් අනිත්‍ය ආදී වශයෙන් සම්මස්නේ කරන විට අපි පිරිසිදු මනෝකර්ණයේ කෙරෙහි සිටින්නේ පිරිසිදු වචීකරණයේ කෙරෙහි සිටින්නේ පිරිසිදු කායකරණයේ කෙරෙහි සිටින්නේ එබැවින් සම්මා සම්මන්ත කියන ඒ ආර්යසංග මාර්ගය අපගේ සිත තුළ අසන්නතුනාත්ම අභිවර්ධනය වෙනවා අප මේ උත්සාහ ගන්නේ නූපන්නා වූ ඒ සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත්කරණය සඳහා නූපන්නා වූ පරම ධානාදී ධාන සාක්ෂාත් කිරීම සඳහා අපගේ සිත් තුළ පවත්නා වූ සක්කාය දාඨිය ආදී ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා අපි උත්සාහ ගන්නේ උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා නූපන් කුසල ධර්මයන් ඇති කර ගැනීම සඳහා ඉදදී ඇත්තා වූ කෙලෙස් ධර්ම සහිත අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ගන්නා ලබන මේ උත්සාහය තුළින් මේ අයගේ సంతාන තුළ සම්මා වායාම කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගය වැඩි දියුණු වෙනවා නැවත නැවත නැවත නැවත මෙහිම මානසිකාරයේ පවත්වමින් මේ භාවනාවේ නැවත නැවත යෙදෙන විට ප්‍රගුණ කරන විට සම්මා සතිය අප නොදැනුවත්වම දියුණු වෙනවා වැඩි දියුණු වෙනවා සම්මා සතිය විශේෂයෙන්ම කායානුපස්සනාව වැඩෙනවා සම්මා සතිය කියන එක විස්තර කරන්නේ පතමාතික්කේ සම්මා සතිය දෙක්කේ වික්ඛෝ කාය කායනුපස්සී විරති වේදනා වේදනානුපස්සී විරති චිත්තේ චිත්තානුපස්සී විරති ධම්මේ ධම්මානුපස්සී විරති ආදී වශයෙන් මේදී කායानुපස්සනාව භාවනාවයි අපි කරන්නේ. වංචබාන පිටුනේම මේ කායය යථාටිසං යථාපණිකං ධාතුසෝ පච්චවෙක්කදී අධ්‍යයනයෙන් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු මෙලෙස බුදුරජාණන් වහන්සේ වදාළා නැවත මේ ශාසනයේ යෝගාවචර භික්ෂුව විසින් මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් බහත් වශයෙන් සම්මාත්මනය කරනවා මේ සතරවට්ටාන සූත්‍රයේ කොටසක් මෙලෙස මේ ධර්ම මනස්කාර භාවනාවේ යෙදෙන විට විවායාසයෙන්ම අපගේ සංකාණය තුළ සම්මා සතිය දියුණු වෙනවා දවසින් දවස වැඩි වෙනවා අපේ හිත මේ අරමුණේ නැවත නැවත පිහිටන විට බාහිර අරමුණු කරා නිවන විට විදර්ශනා සමාධියෙන් විදර්ශනා ඒකාග්‍රතාවයන් සමාහිත ස්වરૂපයන් අපේ සිත් තුළ වැඩෙනවා එබැවින් සම්මා සමාධියත් මේ භාවනාව තුළින් වැඩි දියුණු වෙනවා එම නිසා මේ පින්වත් අය මේ භාවනා කරන විට ගමන් කරන්නේ සියලුම බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වීම සඳහා සියලුම පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත් වීම සඳහා සියලුම රහතන් වහන්සේලා අභිවක්කලේ සාක්ෂාත් කිරීම සඳහා අනාගාමී ආදී සිසු මාර්ගඵල ප්‍රතිවේධ කළ උත්තමයන්න් වහන්සේලා විසින් ඒකේ මාර්ගඵල ලැබීම සඳහා ප්‍රගුණ කළ නැවත නැවත බහුලීකරණය කළ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. නිවන් යාමට පිළිෙන්නේ එකම මාර්ගයයි මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පමණයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉච්ඡේ නිවන ඈතින් දිස්සෙනවා, ඉද්ද ගැස්වාසේ මාර්ගයේ දිස්සෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන පියවර පියවරක් පාසා ඒ මාර්ගයේ වදන සත්‍යයක් සත්‍යයක් පාදාන සෑම කෙනෙක්ම නිවනට සමීප වෙනවා ආර්යසත්‍යංග මාර්ගයේ ගමන් කරා වෙනවා. එම නිසා මේ පින්වත් අය මේ ආර්යසත්‍යංග මාර්ගයේ අද දිවස් පුරාම ගමන් කරමින් මේ ධර්මානුස්කාර භාවනාවේ මේ දක්වා කියපු කොටස් නැවත නැවත ප්‍රගුණ කරමින් මේ භාවනාවේ නිරත වන්න ඒ තුළින් ආර්යසත්‍යංග මාර්ගයේ ප්‍රගුණ කරන ඒ තුළින් මේ පින්වත් අයට මේ සියලුම නාම රූප ධර්මයන් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍ය කියන අවබෝධය තියෙනවා ඇති ඒ අවබෝධ වන් කරගන්න. මේ දුක මේ නාම රූපයන්ගේ පැවැත්ම හැර දුක කියලා දෙයක් ලෝකදාදී නෑ මේ නාම රූපයන්ගේ පැවැත්මමයි දුක්ඛ සත්‍යය. මේ නාම රූපයන්ද මේ ඇඟට මේ සිතට යම්කා බැඳීමක් යම්කා ගැලීමක් යන්තා ඡන්දයක් යන්තා භාගයක් නැත්නම් එවැනි ඡන්දරාගේ එවැනි ඇලීම එවැනි බැඳීම එවැනි උපාදානයේ ඒකාන්ත වශයෙන්ම නැවත නැවත දුක ඇති කරන දුක් සංදේ සත්‍ය වශයෙන් අවබෝධ වී යුතු වෙනවා. මේ සියලුම නාම දෝෂ ධර්මයන් අත්හැරේතේ අත්හැරේතේ නැතිකින්චේ ලෝකේ උපාදීතේ කිසිම සංස්කාර ධර්මයක් ආදානේ නොකලෙන්නේ කියන අංගීම ඇති වෙනවා. ඒ සියලුම සංස්කාරකින් ගිලිහි යන ආකාරයට කටයුතු කිරීමයි ආර්යඥාන මාර්ගයේ ගමන් කිරීම කියන්නේ නැත්නම් දුක්ඛ නිරෝධ ගාමී පටිපදාර්ය සත්‍ය වඩනවා කියන්නේ. මෙන්න මේ විදිහට මේ වෙනවත් මේ සතරාරි සත්‍ය ධර්මයන් අතුරෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය ප්‍රගුණ කරලා ඒක අවබෝධ කරලා මාර්ග සත්‍ය වඩලා සමුදය සත්‍ය ප්‍රමාණය කරලා දුක්ඛ සත්‍ය සමාන තමා විසින් නැත්නම් වශයෙන් අධ්‍යයකලා මේ නාම රූප නිරෝධය අත්දැකලා අදාළම මේ ජීවිතයේදීම වහවහාම නිවෙන සංසීමට මේ පින්වත් සෑම දිනකටම එකසේම වාසනාව ශක්තිය උදා වේවා. හැම දිනකටම නිවස්සෝනාත්පත් වේවා. දැන් දැන් දෙනීම භාවනාවේ නිරතවන්න 10න් පස්සේ භාවනා උපදෙස් ලබා ගන්න දුරුදුරු කයිදී එකට පසුව අපහමවන්න.